අජ්ජත් සංයෝජනා පුද්ගලා දේසිස්සාමි බහිද්ධා සංයෝජනා පුද්ගලා දේසිස්සාමි තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමීතිී ශ්‍රද්ධාවන්ත පින්වත්නි බෞද්ධ ආරෝප වාහනිය ඔස්සේ විකාශනය කෙරෙන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානම්ව සිටින්නේ. අද අපේ ධර්මානුශාසනාවේ මාතෘකාව අංගුත්තර නිකායේ දුක නිපාතේ සඳහන් වෙන සමචිත්ත පරියාය කියන සූත්‍ර දේශනාව. සමචිත්ත පරියාය සූත්‍රය. මේක බොහෝම ප්‍රසිද්ධ සූත්‍ර දේශනාවක්. ඇයි? පින්නතුන්ට මතකයි පොසොන්පුර 15ක් පොහේ දවසේ මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවට වැඩම කළේ ඉත්තේ උත්තේ සම්බල බද්දසාල එවාගේම සුමන සාමණේරයන් වහන්සේ සහ බණ්ඩක උපාසකයත් එක්ක. එදා ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට මතක් කළා සුමන සමචිත්ත පරියාය සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කරන්න මේ ලංකාවේදී. ඒ දේශනාව කරන්න කලින් මිහිඳු මාහිමියන් වහන්සේගේ ආරාධනාවෙන් සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා මේ මුළු ලක්දිවට මැහෙන්න දේවතාරාධනාව සුමන සාමණේරයන් වහන්සේ විසින් සිද්ධ කළේ පොසොන්පුර 15ක් පොහේ දවසේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතේ කියන්නේ දෙවියන්ට බණහන්ට ආරාධනා කරනවා. ඒක මේ ලංකාවේ පළවෙනි වතාවට කිව්වේ සුමන සාමණේරයන් වහන්සේ. ඒ දේවතාරාධනාවත් කරලා සුමන සාමණේර වහන්සේ පටන් ගත්ත සමචිත්ත පරියාය සූත්‍රය. මේ වචනේ නැත්තම් මේ දේශනාවේ නම ඒක මේකේ අර්ථය තමයි පින්නතුනි සමචිත්ත. ඒ කියන්නේ මේ දේශනාව අවසන් වෙනකොට සියලුම දෙවියන්ගේ මිනිසුන්ගේ සිත් සමාන සිත් ඇත්ත වුන් බවට පත් වෙනවා. සමචිත්ත නැත්තම් එකඟව සිත් ඇත්ත වුන් බවට පත් වෙනවා. දැන් එතකොට සුමන සාමණේර වහන්සේ මේ සූත්‍රය උන්වහන්සේම දේශනා කළා වුණාට මේ සූත්‍රය මීට කලින් කියන්නේ බුද්ධ කාලේ දේශනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට පින්වත් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ සූත්‍රය පටන් ගන්නේ පටන් ගන්නකොටම බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ දවසක් වැඩ ඉන්නකොට සරියුත් මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත යන්න මිගාර මාතු ප්‍රාසාදයට. ඒ කියන්නේ පූර්වාරාමයට. පුරාරාම හැදුවේ විසාකාවලේ පුබ්බාරාමයේ කියලා කියනවා පූර්වාරාමයේ කියලා කියනවා. මේ පූර්වාරාමයේ කියලා කියන්නේ සවැත් නුවරට පෙර දිගින් තමයි මේ විහාරය පිහිටා තියෙන්නේ. ඒ නිසා තමයි පුබ්බාරාමයේ කියලා කියන්නේ. සරියුත් මහරහතන් වහන්සේට මෙහෙම බුදුහාමුදුරු මතක් කළේ විශේෂ දේශනාවක් බලාපොරොත්තු වෙන උන්වහන්සේගෙන්. එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ අචිරවතී ගංගාවට වැඩම කරලා අචිරවතී ගඟෙන් නාලා ස්නානය කරලා ඇඟත් හොඳට වියලාගෙන බොහොම සුවසේ තමයි උන්වහන්සේ මිගාර මාතු ප්‍රාසාදයට වැඩියේ. පින්වත්නි එදා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ සමචිත්ත පරියාය සූත්‍රය අහන්න කොසල් රජුලොත් ගිහිල්ලා හිටියා. අනේ පිට සිටුතුමත් ගිහිල්ලා හිටියා. ඒ විතරක් නෙවෙයි මේ සක්වල බොහෝ දෙවි දේවතාවුන් පවා මේ සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව ශ්‍රවණය කළා. ඒ තරම් ලස්සන දේශනාවක් පින්නත් අනිත් එක සුමන සාමණේරයන් වහන්සේ මේ ලංකාවට වැඩම කරලා මෙච්චර ගැඹුරු දේශනාවක් කරන්න තරම් එදා මේ ලංකාවේ හිටපු මිනිස්සුන්ගේ බුද්ධිය එහෙම නැත්නම් සිත් මොනතරම්නම් පින්නතුනි අවදිමත් භාවයකින් යුක්ත වෙන්න ඕනේද ඒකත් කල්පනා කරන්න වටිනවා ඉතින් සුම් මීද මහරහතන් වහන්සේත් එක්ක ආපු තව කෙනෙක් තමයි බණ්ඩක උපාසකයා. එනකොටත් ඔහු අනාගාමී තත්ත්වයටපත් වෙලා තිබුණේ බණ්ඩක උපාසකයා කියලා කියන්නේ මීද මහරහතන් වහන්සේගේ අම්මගේ නංගිගේ දුවගේ පුතා. මේ ලංකාවේ පළවෙනි මහානකමක් මහාන පින්කමක් සිද්ධ වුණා නම් ඒ පොසොනපුර 15ක් පොහේ දවසේ. ඒ බණ්ඩක උපාසකයාගේ. ඒ වගේම තමයි උපසම්පදාවක් සිද්ධ වුණා නම් ඒත් බණ්ඩක උපාසකයාගේ මේ ලංකාවේ පළවෙනි මහානෝපසම්පදාව සිද්ධ වුණේ පොසොන්පුර 15ක් පොයේ දවසේ. ඉතින් අපි දැන් දේශනාව ගැන කල්පනා කරලා බලනකොට සරියුත් මහරහතන් වහන්සේ මතක් කරනවා අජ්ජත් සංයෝජනංච පුද්ගලං දේසිස්සාමි බහිද්ධා සංයෝජනංච පුද්ගලං දේසිස්සාමි අජ්ජත් සංයෝජනං කියලා කියන්නේ අජ්ජත් කියලා කියන්නේ පින්නතුනේ ඇතුළත සංයෝජනං කියලා කියන්නේ බැඳීම. එතකොට ඇතුළත බැඳෙන කෙලස් තියෙනවා. බහිද්ධා සංයෝජනං පිටතින් බැඳීම කියලා කියන්නේ. අන්නේ දැන් අපි බලන්න ඕනේ මේ සරියුත් මහරහතන් වහන්සේ කියන්නේ මොකද්ද මේ ඇතුළතින් බැඳීම සහ පිටතින් බැඳීම. අන්නේ දෙක හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. ඇතුළතින් බැඳෙනවා කියලා කියන්නේ පින්නතුනේ මේ කාම භවයට බැඳීම. ඒ කියන්නේ manuss ලෝකේ මේ කාම භවයක් නෙමේක. ඒ කාම භවයට බැඳීම. මේදී දේශනා කරනවා කවුද මේ කාම භවයට බැඳෙන්නේ? සෝවාන් කෙනා මේ කාම භවයට බැඳෙනවද නැද්ද? බැඳෙනවා. ඒ සෝවාන් වෙච්ච කෙනා ආපහු manuss ලෝකෙට එනවානේ. සකු르දාගාමී කෙනා ඒත් මේ කාම භවයට එනවාමනේ. අනාගාමී කෙනා අනාගාමී කෙනා නෑ. අන්න ඒක වික්ෂය කරන්නේ මේ. එතකොට සෝමාන් වෙන්න සංයෝජන කීයක් නැති කරන්න ඕනද? තුනක් නැති කරන්න ඕනේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. මේ සංයෝජන තුන නැති කළා කියන්නේ එයා සෝවාන් පුජ්‍යලෙක් බවට පත් වෙනවා. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පින්වත් මේ කය පිළිබඳව ඇති කරගත්තු ආත්ම දෘෂ්ටියට. මේක මට ඕන විදියට පවත්වන්න පුළුවන් කියන විශ්වාසය. දැන් මේ කය අතීතයේ පින්නතුනි මොකෙන්ද හැදිලා තිබුණේ? රත්තරන් වලින් නෙවෙයි. මේක රිදී නෑ, මේක නෙළුම් මල් නෑ, මේක මුතුමැණින් මොකක්වත් නෑ, මේකේ තියෙන්නේ මහ කුණු ගොඩක්. එතකොට අතීතෙත් මේ කය හැදිලා තිබුණේ මහ කුණු ගොඩකින්. වර්තමානයේත් දැන් මේ මේ කය හැදිලා තියෙන්නේ මහ කුණු ගොඩකින්. නිවන් නොදැක්කොත් අනාගතෙත් මේ රූපේ හැදුනොත් හැදෙන්නේ ඒත් මහා ඒත් මහා කුණු ගොඩකින්නේ. එතකොට කුණු ගොඩකින් හැදිච්ච මේ කයට මොන සක්කාදිට්ඨියක්ද? බුදුහාඳුර දේශනා කරනවා අතීතෙත් මේ කය කුණු ගොඩක් නම් වර්තමානෙත් මේක කුණු ගොඩක් නම් අනාගතෙත් මේ කුණු ගොඩක් නම් මේ රූපේ කරේ තියෙන්න ඕනේ කලකිරීමක් විතරයි. කලකිරෙනව නම් කවදාවත් ඇලෙන්නේ නැහැ. ඇලෙන්නේ නැත්නම් කවදාවත් ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඇලීමකුත් ගැටීමකුත් නැත්නම් එතන තියෙන්නේ පින්නතුනේ උපේක්ෂා සහගත ස්වභාවයක්. එතකොට සක්කාය දිට්ඨිය කියලා කිව්ව මේ කය පිළිබඳව ඇති කරගන්න ආත්ම දෘෂ්ටිට ඒක අහක් කරගන්නට ඕනේ. ඊළඟට විචිකිච්ඡා කියලා කිය බුද්ධ ආදී යටතෙන් තියෙන සැකය. සීලපත පරාමාස කියලා කිව්වේ වැරදි සිල් වුත පාවිච්චි කරලා මිනිස්සු හොයන්න හදන විමුක්තිය. ඒදී බුදුහාමුදුරු දේශනා කරනවා සීලයත් දෘෂ්ටියක් හැටියට ගත්තොත් ඒකත් වැටෙන්නේ සීලබ්බත පරාමාස වලට. පරිස්සම් වෙන ඕන තැන. මේ කිව්ව සිල් ගන්න එපා කියන එක නෙමෙයි. මේ කිව්වේ යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මට සිල්ලකල විතරක් නිවන් දකින්න පුළුවන්. ඒක විතරයි කරන්නේ. මොකද දන් දෙන්නේ නැහැ, භාවනා මොකුත් නැහැ. හැම්පෝයටම ගිහලා සිල් ගන්නවා. ඒකෙන් විතරක් නිවන හොයන්න උත්සාහවන්ත වෙනවනම් එයා ඒ දෘෂ්ටියමයි ජීවත් වෙන්නේ. එතකොට ඒ දෘෂ්ටියත් වැටෙන්නේ සීලබ්බත පරාමාසයට. සීලයම දෘෂ්ටියක් කරගත්තොත් සීලබ්බත පරාමාස වෙනවා. ඒකවල සෝවාන් වෙන්නවත් බැරි වෙනවා. ඇයි සෝවාන් වෙන්න නම් ඉතින් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන තුනම නැති කරන්න ඕනනේ. ඒතර බුදුහාමුදුරු දේශනා කළා අපි කවුරුත් අහලා තියෙන පින්නතුනි සෝවාන් වෙච්ච කෙනා අනිවාර්යෙන් ආත්ම හතක් උපදිනම අටවෙනි ආත්මභාවයක් නැහැ. ඒක හරි. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා සෝවාන් පුජ්‍යලිය තුන්දෙනෙක් දේශනා කරනවා. කවුද? ඒක බීජ කෝලං කෝල සත්තක්කත්තු පරම. ඒක බීජ කියලා කියන්නේ පින්නතොනේ සමහර සෝවාන් පුජ්‍යලෝ ඉන්නවා මේ manuss ලෝකෙට එන්නේ එකම එක වතාවයි. ඒ කියන්නේ සීල සමා ඒ ප්‍රඥා දිනු කරපු ආකාරයට. ඒ දේශනාවේ කියන්නේ ඒකඤ්ඤේව මානුසකම් බවන් නිබ්බත්ත්වා දුක්ඛසන්තං කරිස්සති. ඒකඤ්ඤේව කියලා කියන්නේ එකම එක. මානුසකම් බවන් මිනිසත් බවක් ලැබලා දුක්ඛසන්තං කරිස්සති. සීලම දුක නැති කරනවා. ආන්නේ එකම එක වරක් manuss ලෝකෙට ඇවිල්ලා දුක නැති කරන කෙනාට සෝවාන් පුජ්‍යලයට කියනවා ඒක බීජී සෝවාන් පුජ්‍යලය කියලා. එතකොට දෙවෙනි සෝවාන් පුජ්‍යලයා කවුද? කෝලංකෝල පුජ්‍යලයා. කෝලංකෝල කියන වචනේ තේරුම තමයි පින්වත්නි කුලෙන් කුලයට. කුලෙන් කුලයට කියන ඉගෙන ගන්න ඕනේ මේ මේ දේශනාව. කුලෙන් කුලයට. එතකොට මොකද්ද මේ කුලෙන් කියලා කුලය කියන්නේ? දේවා තීනිවා කුලානි සන්දාවිත්වා සංසරිත්වා දුක්ඛසන්තං කරිසතේ. සමාන සෝවාන් පුජ්‍යලය ඉන්නවා එක්ක මිනිසත් බවක් ලබාගත්තු දෙවිනි ආත්මභාවයේ නිවන් දකිනවා නැත්තම් තීනිවා තුන්වෙනි මනුස්සාත්මභාවේ ඒ දුක නැති කරනවා දැන් මෙහෙම හිතමුකෝ නිකන් හිතන්න අපි මේ මනුස්සාත්මභාවයක් ලබාගත්තු දෙවෙනි ආත්මේ මනුස්සාත්මභාවයක් ලබාගත්තු මේ දෙවෙනි ආත්මේ දැන් අපි මේ උත්සාහවන්ත වෙන්නේ කොහොම හරි මේ ජීවිතයේ මේ දුක අහවර කරන්න දැන් අපි හිතමුකෝ මේ ජීවිතෙත් මේ දුක අහවර කරන්න බැරි වුණොත් අපිට හිතන්න පුළුවන් ආ මේ දෙවෙනි ජීවිතේදී මට බැරි වුණා මං ඊළඟ ආත්මේ කොහොම හරි මනුසාත්ම භාවය කොහොම හරි මේක අහවරයක් ඉවරයක් කළා දානවා. එතකොට තුන්වෙනි එකත් බැරි වුණා. එතකොට හිතන්න පුළුවන්ද ආ මට දෙකක් ගිලි වුණා තුනක් ගිලි වුණා මං හතරවෙනි එකේදී කොහොම හරි මේක නැති කරනවා කියලා. බෑ. හතරක් බලාපොරොත්තු වෙන්න බෑ. පහ බෑ. හය ඒත් බෑ. හත හත පොළොවක්. ඒ කියන්නේ කිව්වේ හත්වෙනි සෝවාන් වෙච්ච කෙනා අනිවාර්යෙන් උපදින්නේ ආත්ම හතකට වැඩිය උපදින්නේ ආත්ම හතකට වැඩිය උපදින්නේ නැහැ. නමුත් ඉන් මෙහා සෝවාන් වෙච්ච කෙනාට දුක නැති කරන්න පුළුවන්. කොච්චර ලස්සනයිද? ආයි කියලා දෙන්නම්. එකම එක මිනිසක් බවක් ලබලා දුක නැති කරන කෙනාට කියනවා ඒක බීජී සෝවාන් පුජ්‍යලයා. දෙවෙනි ජීවිතේ නැත්තම් තුන්වෙනි ජීවිතේ. එතකොට දෙවෙනි කුලේ නැත්තම් තුන්වෙනි කුලේ. දැන් මේ ආත්මේ අපි මේ දෙවෙනි මනුස්සාත්මභාවයේ මෙතනින් බැලුවාට පස්සේ මේ අම්මා තාත්තා මෙතනින් අහෝසීනේ. ඊළඟට උපදින්නේ තුන්වෙනි මනුස්ස. එතකොට තවත් අම්මක ඒ තව කුලයක් නේ එතකොට. එතකොට දෙවෙනි කුලෙත් තුන්වෙනි කුලෙත් ගිලිහුනොත් ආය හතරක් නැහැ. පහෙත් බෑ. හයෙත් බෑ. හත් වෙනි එකේදී අනිවාර්යෙන් දුක දුක නැති කරනවාමයි. හැබැයි මේ අතරතුර වාසියකට තියෙන්න පින්නතුනේ කවදාවත් සතර අපායට හතර අපායට ගති නියතයි. ගතිය නියතයි හතර අපායට හතර සෝවාන් වෙච්ච කෙනා පින්නතුනේ මේ ශාසනේ කවදාවත් පස්සට එන්නේ නැහැ. ඉස්සරහටමයි යන්නේ. බුදුහාරු දේශනා කරනවනේ සෝවාන් වෙච්ච කෙනා මහන්නේ කවදාවත් බුදුහාමුදුරන්ට බනින්නේ සෝවාන් වෙච්ච කෙනා කවදාවත් ධර්මයට බනින්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනා කවදාවත් හාමුදුරන්ට බනින්නේ නැහැ. කෙටිම කියනවා නම්. හතරවෙනි එක තමයි සෝවාන් වෙච්ච කෙනාගේ මහණෙනි සීලයට ඇඟිල්ල දික් කළ කිසි කෙනෙකුට වරදක් කියන්න බෑ. ඒ කියන්නේ සෝවාන් වෙච්ච කෙනා අනිවාර්යෙන් පන්සිල් පන්සිල් ලකිනවා. මේ සෝවාන් වෙච්ච කෙනාගේ ළඟ තියෙන සෝතාපට්ටි අංග හතර බුදුන්ට බනින්නේ ධර්මයට බනින්නේ සංඝයාට බනින්නේ එයාගේ සීලයට කවදාවත් කිසි කෙනෙකුට වරදක් කියන්න බෑ. එතකොට ඒ විදිහට ජීවිත හදාගෙන තියෙනවා නම් ඒතර හිතන්න හොඳනේ මම සෝවාන් කියලා. නමුත් එහෙම ඒ විදිහට ජීවිත හදාගෙන තියෙනවා නම් අපිට හිතන්න පුළුවන් තම තමන්ටම මේ ආර්ය මාර්ගය තුල මං කොච්චර දුරකට ඇවිල්ලා තියෙනවද කියලා. ඔන්න ඉතින් මතක තියාගන්න. එතකොට ඔය සෝවාන් වෙච්ච කෙනා අජ්ජත් සංයෝජන ඒ කියන්නේ ඇතුළතින් බැඳෙන. ඇතුළතින් බැඳෙන කියලා කියන්නේ මේ කාම භවයට බැඳෙන සංයෝජනත් එක්කයි ජීවත් වෙන්නේ. අයි බාපහු manuss ලෝකෙට එනවානේ. ඊළඟට දේශනා කරනවා කවුද සකු르දාගාමී පුජ්‍යලයා? සකු르දාගාමී වෙන්න සංයෝජන කීයක් නැති කරන්න ඕනද? දැන් සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කළා කියන්නේ සෝවාන්. ඊළඟට කාමරාග පටිග දෙක කාමරාග කියලා කියන්නේ පංචකාමයන්හි තියෙන දැඩි ආශාවනේ. පටිග කියලා කියන්නේ තරහව. එතකොට කාමරාග පටික දෙක භාගයට තුනී කළා කියන්නේ ඒ පුජ්‍යලයා කවුද? සකු르දාගාමි. එතකොට සකු르දාගාමි කෙනා මනස ලෝකෙට කී පාරක් එනවද? සකු르දාගාමි කෙනා අනිවාර්යෙන් මනස ලෝකෙට එන්නේ එකම එක වතාවයි. ඒකන් යේව මානුෂකම් බවන් නිබ්බත්ත්වා දුක්ඛසන්තං කරිසත් සකු르දාගාමි එකම එක මිනිසත් බවක් ලැබලා සකු르දාගාමි කෙනා එතනින් දුක නැති කරනවා. කාමරාගය නැතුව නෙවෙයි. කාමරාගය තියෙනවා. පටිගේ තරහක් නැතුව නෙවෙයි තරහක් තියෙනවා. අනේ මිනිස්සුන්ට වගේ කේන් තියන්නේ නෑ. එතකොට සෝවාන් වෙච්ච කෙනත් කාම භවයට බැඳිලා. සකෘදාගාමී කෙනත් manuss ලෝකයේ කියන මේ කාම භවයට බැඳිලා. එතකොට ඒ කිව්වේ අජ්ජත් සංයෝජන. ඇතුළතින් බැඳුණු සංයෝජන. දැන් කාමරාගය කියනකොට පින්නතුනි බුදුහාරු දේශනා කරන මේ මේ ලෝකයේ තියෙන මේ දකින්න තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක් කාමයක්ද නැද්ද? නැහැ. අම්මා කිව්වාගේ හරි. මේ ලෝකයේ තියෙන හැම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි. එහෙනම් මොකද්ද කාමය කියන්නේ? අපි ඒ වස්තුව දිහා අන්න හරියට හරි බලන විදියට තමයි කාමයේ හරි රාගයේ හරි ඇති වෙන්නේ. ලස්සන දේවල් ඔහි තිබුණා දැන්. ලස්සන දේවල් ඇති කරන්න බෑ මේ ලෝකේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කළා මහණෙනි මේ ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනයක් තියෙනව නම් ආන්න එක තමයි කප කපහක් කරන්න ඕනේ අයින් කරන්න ඕනේ දැන් ඔන්න කළුගුණෙක් ඉන්නවා සුදුගුණෙක් ඉන්නවා කළුගුණාට කළුගුණා සුදුගුණාට සංයෝජනයිද නැහැ සුදුගුණා කළුගුණාට සංයෝජනයිද නැහැ හැබැයි කළුගුණයි සුදුගුණයි දෙන්න කවුරු හරි කෙනෙක් ලණුවක් අරගෙන එකට බඳිනවා දැන් සංයෝජනයිද? ඒ දැන් බදලානේ. දැන් දැන් සංයෝජනයි කියන්නේ එකතුවක් තියෙනවනේ. දැන් හොඳ දෙකතුයි. හැබැයි මහණේ යම් දවසක මේ කළුගුණාගේ සුදුගුණාගේ කඹේ කවුරු හරි කෙනෙක් කපනවා. දැන් සංයෝජනයිද? නෑ. දැන් කළුගුණා යන්නේ ඌට ඕන පැත්තේ සුදුගුණා යන්නේ ඌට ඕන පැත්තේ. දැන් කියන්නකෝ ඇහැ රූපේට සංයෝජනයිද? නැහැ. රූපේ අතර සංයෝජනයිද? නැහැ. එතකොට ඇහැ රූපය දෙක එකට බැඳොත් සංයෝජනයි. අන්නේ සංයෝජනය කඩා ගන්න බැරුව තමයි. ඒ කියන්නේ ඇසත් රූපයත් අතර තියෙන මේ සංයෝජනය මේ එකතුව කඩා ගන්න බැරුව තමයි අපි මේ තාම දුක් විඳින්නේ. මේක අද ආරම්භ වෙච්ච එකක් නෙවෙයි. මේව සසර පුරාම බැඳගත්තු දේවල් වල රූප අපි තාමත් හැම තැනකම අපි හොයනවා. දැන් අතීතෙත් අපි රූප දැක්කනේ. ඒ රූප අතීතයේ හිතින් අහක් කළා නම් <clears throat> ආපහු දකින්න අපිට ආසාවක් ඇති වෙයිද නැද්ද? නෑනේ. අපිට ආසාවක් ඇති වෙයි. නමුත් ඒ රූප හිතින් දැකලා එදා අහක් කරපු නිසායි, අහක් නොකරපු නිසායි ආයි ආයි බලන්න අපි ආසාවක් ඇති වෙන්න විදියට අපිට ආපහු S දෙකක් ලැබුණේ. දැන් මේ ආත්මෙත් බලනවා. මේ ආත්මෙත් බලලා මේකෙන් අහවරයක් කරගන්න බැරි වුණොත් ඊළඟ ආත්මෙත් ඇහැ හැක් ලැබෙනවා. කොහොම හරි කරන්න ඕනේ. මෙතනින්ම මේක ඉවරයක් කරන්න ඕනේ. හිතන්න එපා ආයස් දෙකක් ලැබුණ මනුස්සාත්ම භාවය ලැබුණ හොඳයි කියලා නෑ. එතනත් පින්නතුනි මේ දුක මේ විදියටම විඳින සිද්ධ වෙනවා. මොකුත් ඕනේ මේ දැන් මේ වර්තමානයේ දකින්න ටික හොඳටම ඇති පින්නතුනි කුසලෙන් නැගී හිටින කෙනෙකුට නම් වෙන මොකුත් ඕනේ මේ මිනී වලවල් මේ මිනී මේ මිනී කඳු මේ ඔක්කොම ඇති සසර කලකිරෙන කෙනෙකු කලකිරෙන්න නම් මිත්‍යා දෘෂ්ටි අහක් කරගන්න නම් මේ දකින ටික හොඳටම ඇති මේ ලෝකේ. නේ. ඒ නිසා කුසලයෙන්ම තමයි නැගී හිටින්න ඕනේ මේ වෙලාවේ ආර්ථික වශයෙන් මොනතරම් වැටුණත් කුසලයෙන් කවුද නැගිටන්නේ අපිව? කවුරුවක්වත් නැහැ. සල්ලි වලට කුසලෙන් නැගිටන්න බෑ. ඒ නිසා අපි අපේ කුසලයේ තුල සුරක්ෂිත භාවය ඇති කරගත්තොත් හෙට මලක් පින්නතුනි මේ ජීවිතවලට සල්ලි වග කියන්න තුනට කුසලයේ වග කියනවා. ඒක දැන් වටින්නේ. දැන් හොඳට තේර මේවා දැක දැක ආයි කවදාවත් මේ මනුස්ස ලෝකෙට එන්න නම් කවදාවත් පින්නතුන හිතන්න නම් එපා. මොකද මේ දුක අපහු කරගහන්න ගියොත් ආයි මේ දුකේම වැටෙනවනේ අපි. මේ දකින්නේ ඇස් දෙකෙන් හොඳ දේවල් නෙවෙයි නරක දේවල්. නමුත් නරක දේවල් වුණාට කෙරෙන් කරන්න ඕන එකම දේ තමයි මේව කරේ තව කලකිරෙන්න ඕනේ. සංස්කාර අනිත්‍යතාවය හොඳට පින්නතුනේ තේරුම් ගන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි අතීතෙත් නුඹලා රූප දැක්කා. නමුත් නුඹලා ඒ රූප හිතින් අහක් කළා නම් එදා ආයි නුඹලාට හැක් ලැබෙන්නේ නෑ බලන්න. නමුත් එදා බලලා ඉවර කරගන්න බැරි වුන නිසා තමයි තවත් බලන්න ආසාව ඇති කරගත්තු නිසයි ආපවස් දෙකක් ලැබුණේ. නිසා මේ ආත්මවත් මේකෙන් බලලා ආවරයක් කරගන්න ඕනේ. ඒ නිසා ඇහැ රූපේට සංයෝජනත් නෑ රූපේ ඇතර සංයෝජනත් නෑ. හැබැයි ඇසත් රූපයත් දෙක එකට බැඳොත් එදාට සංයෝජනයක් ඇති. ඒ සංයෝජනය තුළ තමයි මේ තාක්කල් මේ පින්න තුනේ ආවේ. බුදුහාමුදුරු දේශනා කරනවනේ එක අවස්ථාවක පින්නතුනි මිනිස්සු මහනි මේ රූපේ විතරක් ආත්මීය වශයෙන් ගත්තනම් මට ඒත් කමක් නෑ කිව්වා. මේ මිනිස්සු මනසත් ආත්මීය වශයෙන් ගන්නවයි කිව්වා. මම්මයි දැක්කේ මගේ ඇස් දෙකමයි දැක්කේ. ඒවා කොහොමද නෑ කියන්නේ. රූපේ විතරක් ආත්මීය වශයෙන් ගත්තනම් ඒත් කමක් නෑ. ඒ කියන්නේ මේ රූපය මම මගේ කියලා ඒක හොඳයි කියන එක නෙමෙයි කියන්නේ. මේ රූපය මම මගේ කියලා ගත්ත ඒත් කමක් නෑ මට. මොකද රූපේ එකාත්මකදී ඉවරයිනේ. දැන් අපි මැරුණා මේ රූපේ මෙතනින් ඉවරයි. නමුත් මනස නෑනේ. මනස ඉවර වෙන්නේ නෑනේ. ඒකනේ පින්නතුනි භවයෙන් භවයට යන්නේ. මිනිස්සු මනසත් ආත්මීය වශයෙන් ගන්නවට. රූපේ ආත්මීය වශයෙන් ගත්තත් කමන්නේ නැහැ. මොකද ඒක ආත්මිකද ඉවරයිනේ. බලන්නකො දේවදත්ත. මේ දේවදත්ත බුදුහාමුදුරුවන්ට අච්චර මනස ක්‍රියාත්මක කර කර වදහිංසා දුන්නා. නමුත් දේවදත්තගේ රූපේ දැන් කො නෑනේ. නමුත් අර මනස ක්‍රියාත්මක කර කර බුදුහාට දීපු වද හිංසා නිසා අන්න තාමත් දුක් විඳිනවා. මොකක් නිසාද? මනස නිසා. ඒ නිසා මනස ආත්මීය වශයෙන් ගන්න එක තමයි මහන්නේ මට තියෙන එකම දුක මිනිස්සු කිව්වා. ඒසා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ හැම ලස්සන වස්තුවක්ම කාමයක් නෙවෙයි මහන්නේ. මිනිස්සු ඒ වස්තුව දිහා බලන විදිහ තමයි කාමේ හරි රාගේ හරි උපදින්නේ. පින්නතුට මතකෙත්නේ විසාකාව හදව පූරාරාමේ මිගාරමාතු ප්‍රාසාදේ බිමට දාපු එක පළතක වටිනාකම ලක්ෂය. එක පළතක වටිනාකම. එතකොට බුදුහා එතකොට අදට වඩා පන්සල් වල එදා ලස්සන දේවල් තිබුණා. ඉතින් එහෙම ලක්ෂයක් වටින එක පළසක වටිනාකම ලක්ෂයයි ඒ වගේ පළස් කීයක් දැම්මද පුරාණාමිට සාකාව. එතකොට ඒ වගේ පළස් හොඳ නැත්තම් පන්සලට පුරාණාමිට බුදුහාඳුර කියනවනේ මේවා ඉන්නේ භාවනා කරන භික්ෂුන් වහන්සේලා ওই ලක්ෂය වඩන ඵල සම්මකොටද පුරාණාමයට කියලා. නෑ. බුදුහාර දේශනා කළේ ලක්ෂණ දේවල් ඔහි තිබුණා දැන්. තිත්තංච චිත්‍රානි තතේව ලෝකේ අතිත්ත දීනා විනයංචි තන්තන්ති. ඥානවන්තය කරන්නේ මොකද්ද? ඒ කෙරෙහි තියෙන චන්දරාගයක්. ඒ කියන්නේ කැමැත්තක් තියෙනවා නම් ආන්නේක දුරු කරගන්න උත්සාහවන්ත වෙනවා. කාමරාග ළඟට පටික කියලා කිව්වේ. තරාවට එතකොට කාමරාග පටික දෙක භාගයට තුනී කළා කියන්නේ මේ පුජ්‍යලය කවුද? සකු르දාගාමි. සක්කායදිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාසනති කළා කියන්නේ සෝවාන්. කාමරාග පටික දෙක බාගෙට තුනී කළා කියන්නේ ඒ පුජ්‍යලයා සකු르දාගාමි. කාමරාගේ නැතුව නෙමෙයි. ඒ අවස්ථාවක් ආවොත් ආපහු ඉස්මතු වෙන්න ඉස්මතු වෙන්න පුළුවන්. පටිගේ කේන්තියක් නැතුව නෙමෙයි කේන්ති යනවා. නමුත් මේ පුජ්‍යලයා සෑහෙන දුරකට පින්නතුනේ ඒක යටපත් කරගෙන තියාගෙන ඉන්නවා. බුදුහාරු දේශනා කරන එක අවස්ථාවකදී මහණෙනි කෙනෙකුට දුස්සීලකම තියෙන්න පුළුවන්. කේන්ති යන්න පුළුවන්. රාගය තියෙන්න පුළුවන්. මානෙ උඩුකම තියෙන්න පුළුවන්. හැබැයි ඒව තියෙනවා කියලා දැන දැන ඒව නැති කරන්න පිළියම් නොකර හිටියොත් ආයි ආයි ඒව උස්සන්න වෙන්න පුළුවන් කිව්වා. ඒස කරන්න ඕන හොඳම දේ අපි හිතමුකෝ කෙනෙකුට තරහ යනවා. එයා කියන මට මොන බනද මට කේන්ති යනවා. එහෙම කියලා. නෑ පින්නතුනේ කරන්න ඕන එකම කේන්ති ගියා ගැහුවා බැන්නතෙන් ඒක ඉවරයිනේ. කල්පනා කරන්න ඕනේ මේ වගේ කේන්තියක් ක්‍රෝධයක් මට ආපහු ආවොත් මං කොහොමද මේක අන්න හරි කොහොමද ඒක නැති කරගන්නේ ප්‍රඥාවෙන් කල්පනා කරන්න ඕනේ. දුස්සීලකම තියෙන්න පුළුවන්. නමුත් කල්පනා කරන්න ඕනේ මම මේ මම දුස්සීලකම කොහොමද නැති කරගන්නේ කියලා. රාගය තියෙන්න පුළුවන්. කල්පනා කරන්න ඕනේ මම කොහොමද රාගය නැති කරගන්නේ කියලා. මොකෙන්ද කල්පනා කරන්නේ? ප්‍රඥාවෙන් කල්පනා කරන්න ඕනේ. එතකොට සීලය නැති කෙනාට පින්නතුනි ප්‍රඥාව තියෙන්න පුළුවන්. ප්‍රඥාව නැති කෙනාට ප්‍රඥාව නැති කෙනාට සීලය තියෙන්න පුළුවන්. එතකොට සීලෙන් ඉදිරියට යනවා නම් එයාට එහෙම යන්න පුළුවන්. ප්‍රඥාවෙන් ඉදිරියට යනවා නම් එහෙම යන්න පුළුවන්. බුදුහාර දේශනා කළානේ සීලය නිසා ප්‍රඥාව පිරිසිදු වෙනවා. ප්‍රඥාව නිසා සීලය පිරිසිදු වෙනවා. සීලය නිසා ප්‍රඥාව කොහොමද පිරිසිදු වෙනවන්නේ? ඒක හරියි. ප්‍රඥාව නිසා සීලය පිරිසිදු වෙනවා. එතකොට දුස්සීලකම තිබුණත්, රාගයේ තිබුණත්, මානයේ තිබුණත්, ක්‍රෝධයේ තිබුණත් ඒව නැති කරගන්න පුළුවන් මොකෙන්ද? ප්‍රඥාවෙන් නැති කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික නැති වෙනකොට රාගය, ක්‍රෝධය, මානය, උඩුම්කම ප්‍රඥාවෙන් නැති වෙනකොට ඉබේටම සීලය ඉබේටම සීලය පිරිසිදු වෙනවා. කොච්චර ලස්සනයිද? අර බුදුහාරු දේශනා කළානේ දැන් මේ කාලේ හරියටත් හොදනවනේ ඒක කමටහනක් කරගන්න පුළුවන්. මේසු නිකම්ම ඔය හොද නෑ මේක කමට බුදුහාර අපිට ඉගෙනනවා. මොකද්ද? මහණෙනි දකුණු අත නිසා තමයි වම් අත පිරිසිදු වෙන්නේ. වම් අත නිසා තමයි දකුණු අත පිරිසිදු වෙන්නේ. එතකොට සීලය නිසා තමයි ප්‍රඥා පිරිසිදු වෙන්නේ. ප්‍රඥා නිසා තමයි ඉතින් අත් දෙක හොදන වාරයක් වාරයක් ගන්න ඕක මතක් කරගන්න පුළුවන්. වංගත නිසා දකුණත පිරිසිදු වෙනවා දකුණත නිසා වංගත පිරිසිදු වෙනවා සීලය නිසා ප්‍රඥාව වෙනවා ප්‍රඥාව නිසා සීලය පිරිසිදු කකුල් දෙක හොදන කොටත් එහෙමයි දකුණු කකුලෙන් තමයි වංග කකුල හොදන්න පුළුවන් වංග කකුලෙන් තමයි දකුණු කකුල හොදන්න පුළුවන් ඉතින් මේ කාලේ අත් දෙක හොදන එක හොදන එකම කමටහනක් කරගන්න පුළුවන් නේ සමහරුන්ට පින්නතුනේ සමහරුන්ගේ සීලය හොඳයි ඒකට සීලය හොඳ ඇත්තෝ කල්පනා කරන්න ඕනේ මගේ වංග අත පිරිසිදුයි මගේ වංග අත පිරිසිදුයි ඒ නිසා මම කරන්න ඕනේ වංග අතින් දකුණු ඒ කියන්නේ මම කරන්න ඕනේ සීලෙන් ප්‍රඥාව පිරිසුදු කරගන්න ඕනේ. සමර්ථිතට පුළුවන් මගේ දකුණු අත පිරිසුදුයි. මට දැන් පුළුවන් දකුණු අතින් වම් අත හොදගන්න. ඒ කියන්නේ මගේ ප්‍රඥාව හොඳයි. හැබැයි මගේ සීලය දුර්වලයි. දැන් මම කරන්න ඕනේ මොකද්ද? ප්‍රඥාවෙන් සීලය පිරිසුදු කරගන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. කොච්චර ලස්සනයිද? එහෙනම් මේ ශාසනේ එක්ක සීලෙන් ඉදිරියට යන්න පුළුවන් නැත්නම් ප්‍රඥාවෙන් ඉදිරියට යන්න පුළුවන්. බුදුහාඳුර දේශනා කරනවා මේ කාමරාග පටික දෙක භාගයට තුනී කළා කියන්නේ පුජ්‍යල සකෘදාගාමී. එතකොට එයත් එකපාරක් හරි මනුස්ස ලෝකෙට මේ කාම භවයට එනවනේ. ඒ නිසා අජ්ජත් සංයෝජන. එතකොට දැන් අපි ඉගෙන ගන්න ඕනේ බහිද්ධා සංයෝජන. මොනවද මේ පිටතින් බෙදෙන සංයෝජන කිව්වේ? ආපහු කවුද පින්නතුනි මනුස්ස ලෝකෙට එන්නේ නැත්තේ? අනාගාමී කෙනා ආයි කවදාවත් මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. අපි ආයෙ මතක් කරගන්නව නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති කළා කියන්නේ සෝවාන් කාමරාග පිටික දෙක භාගයට තුනේ කළා කියන්නේ සකෘදාගාමි එතකොට කාමරාග පිටික දෙක සම්පූර්ණයෙන් අහක් කළොත් අනාගාමි එතකොට අනාගාමි කෙනා ආයෙ manuss ලෝකයට කාම භවයට එයිද නෑ manuss ලෝකයට එන්නේ අනාගාමි වෙච්චය ගිහිල්ලා කොහෙද උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? පහයි. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ට. මේ තමයි අනාගාමි වෙච්ච අය ගිහිල් උපදින බ්‍රහ්ම ලෝක පහ. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ට. සුද්ධා කියන්නේ පින්නතුනේ පිරිසිදු. වාස කියලා කියන්නේ වාසස්ථානයට. ඒකට සුද්ධා වාස කියලා කියන්නේ පිරිසිදු බ්‍රහ්මයන්ට වාසය කරන්න පුළුවන් ස්ථානය තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. බුදුහාරු දේශනා කරනවා අනාගාමී පුජ්‍යලයේ පස් දෙනෙක් ඉන්නවා. අනාගාමී තමයි. නමුත් අපි හිතන්නේ අනාගාමී උණු උණු හැටියෙම බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා එතනින් පිරිනිවන් පාලා සීලොම් කෙලස් නැති කරලා ඉවර කරනවා කියලා. නෑ පින්නතුනි. අනාගාමී වුණත් සමහරු කෙලස් නැති කරන්න සමහරුන්ට කාලයක් යනවා. ඒතුරුසන් ඉතුරු කෙලස් ටික. තාම රහත් වෙලා රහත් වෙලා නැහැනේ අනාගාමි විතරයිනේ. තම නැති කරන්න කෙලෙස් පහක් තියෙනවා. සංගෝජන පහක්. මොනවද? රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිජ්ජා. ඒ පහ නැති කරන්න ඕනේ. ඒ පහ නැති කරන්න අපි හිතනවා අනාගාමි වුණු හැටියෙම ඊටු පහත් බ්‍රහ්ම ලෝකෙ නැති කරනව නෑ පින්නතුනේ කාලයක් යනවා. පස් දිනක් දේශනා කරනවා. ඔන්න අහගන්න. භාගතුන් වහන්සේ මතක් කරනවා අනාගාමි වෙච්ච කෙනා ගිහිලා උපදින්නේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ විඳින්න තියෙන පරමාවශක් තියෙනවනේ. ඒ පරමාවිෂයේ අඩක් ඉක්මවන්නත් කලින් සමහර අනාගාමී පුජ්‍යලයෝ ඊතුරු කෙලස් ටික නැති කරලා එතනින් පරිණිරවාණයටපත් වෙනවා. සද්ධාවාස බ්‍රහ්මලෝකේ පරමාවිෂයේ අඩක් ඉක්මවන්නත් කලින්ම ඊතුරු කෙලස් ටික නැති කරනවා. අපි හිතමු මෙහෙම manuss ලෝකේ පරමාශ අවුරුදු 100යි කියලා. එතකොට සමහරව අවුරුදු 50 වෙනකොට නිවන වෙනුවෙන් කළ යුතු සියලුම කටයුතු කරලා අන්න හරිවර කරනවා. ආන්නේ වගේ අනාගාමී කෙනා සුද්ධාවාස බ්‍රහ්මලෝකේ පරමාශ මිදිනකන් ඉන්නේ. ඉන්නේ ඊතර ක්ලේශ ටික නැති කරන්න පරමාශයේ අඩක් ඉක්මවන්න කලින්ම ඊතර ක්ලේශ ටික නැති කළා එතනින් පරිණිරවාණයටපත් වෙනවා. ඔය පළවෙනි අනාගාමී පුජ්‍යලයා. දෙවෙනි අනාගාමී පුජ්‍යලයා තමයි ඒ පුජ්‍යලයා සුද්ධාවාස බ්‍රහ්මලෝකේ පරමාශයේ අඩක් ඉක්ම ගියාට පස්සේ තමයි ඊතුරු කෙලස් ටික ඇති කරන්නේ. හැබැයි මනුස්ස ලෝකයට ආය කවදාවත් එන්නේ නැහැ. ආය කවදාවත් මනුස්ස ලෝක මේකාම් භවයට එන්නේ නැහැ. සුද්ධවාස බ්‍රහ්ම ලෝකේ පරමාශි අඩක් ඉක්ම ගියාට පස්සේ තමයි ඊතුරු කෙලස් ටික නැති කරන්නේ. දැන් මනුස්ස ලෝක පරමාශි අවුරුදු 100 නම් අවුරුදු 50 විතර පැන්නට පස්සේ තමයි සමහර මේ ධර්මයට ධර්මයට යොමු වෙන්නේ. අවුරුදු 60 70 පැන්නට පස්සේ ධර්මයට යොමු වෙනවා. නැත්නම් ඔය වෙලාව කොහොම හරි ආර්ය මාර්ගය මොකක්ද කියලා හඳුනාගෙන නිවන් අවබෝධ කරගන්නවා. ඊළඟට තුන්වෙනි අනාගාමී පුජ්‍යලයා තමයි තුන්වෙනි අනාගාමී පුජ්‍යලයා බුදුහාර දේශනා කරනවා මේ තද දුක් විඳලා ඊට අමාරුවෙන් ලොකු වෙහෙසක් ලොකු වීරයක් අරගෙන තමයි කිව්වා තුන්වෙනි කෙනාට කෙලෙස් නැති කරන්න අනාගාමී කෙනාට කෙලෙස් නැති කරන්න සිද්ධ වෙන්නේ. අනාගාමී තමයි. නමුත් ඊතුරු තව කෙලස් තියෙන නැති කරන්න සංයෝජන. ඒ ටික නැති කරන්න ලොකු වීරයක් ලොකු මහන්සියක් ගන්න ඕනේ. සමහර දරුවන්ට ගොඩාක් මහන්සි වෙලා පාඩම් කරලා පාඩම් කරලා තමයි විභාගය ගොඩ දාගන්න සිද්ධ වෙන්නේ. හතරවෙනි අනාගාමී පුජ්‍යලයා බුදුහාරු දේශනා කරනවා එයා ඊතුරු ක්ලේශ ටික නැති කරන්න ලොකු දුකක් ලොකු වෙහෙසක් ලොකු මහන්සියක් ගන්න ඕනේ එය අපස්සේ හතරවෙනි අනාගාමී පුජ්‍යලයා දන්නවා මගේ කෙලෙස් ටික ඉබේටම නැති වෙලා නැති වෙලා යනවා කියලා අම්මා තාත්තා කොච්චර කෑගම සමහර දරුවෝ දන්නවා අම්මා තාත්තා මොනතරම් කෑ ගැහුවත් මට ඉබහාකට දාගන්න පුළුවන්. ඒ නිසා සමහර දරුවෝ වැඩි මහන්සි වෙන්නේ මහන්සි වෙන්නේ නැහැ. පස්වෙනි කෙනා විශේෂ අනාගාමී. ඇයි? පස්වෙනි කෙනා බුදුහාමුදුරු දේශනා කරන මහණෙනි මේ පස්වෙනි අනාගාමී පුජ්‍යලයා මේ අවිහ කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ නැහැ. අතප්ප කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ නැහැ. සුදස්ස කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ නැහැ. සුදස්ස කියන බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ නැහැ. කොහෙද උපදින්නේ? අකනිතා අරියට හරි අකනිතා බ්‍රහ්ම ලෝකෙටම ගිහිල්ලා තමයි පරිනිර්වාණයට පත් වෙන්නේ. ඇයි අවිහ කියන බ්‍රහ්ම ලෝකේ උපදින්න තියෙන හේතුව නැති කළා. අතප්‍ර කියන බ්‍රහ්ම ලෝකේ සුදස්ස සුදස්ස කියන බ්‍රහ්ම ලෝකේන සිව්බඹ තලයම මේ කියපු සිව්බඹ තලයම සෝදනය කරලා පාරිශුද්ධත්වයට පත් කරලා අකනිටා බ්‍රහ්ම ලෝකෙටම ගිහිල්ලා තමයි පරිනිර්වාණයටපත් වෙන්නේ. ඉතින් ඔය ඉගෙන ගන්න ඕනේ අජ්ජත් සංයෝජන හැටියට සෝවාන් කෙනත් සකෘදාගාමී කෙනත් බහිද්දා සංයෝජන හැටියට කවුද අනාගාමී අනාගාමී පුජ්‍යලයා ගැනත් ඔය සාරිපුත්ත මහරහතන් වහන්සේ සමජිත්ත පරියාය සූත්‍රයේ දේශනා කළේ කොහේදීද? පූර්වාරාමේ. විසාකා මහපාතිකාවගේ පන්සලේදී. දැන් මේ දේශනා වහන්නාපු දෙවි දේවතාවෝ ජේතනාරාමේ වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මතක් කළා භාග්‍යවතුන් වහන්සේ අන්න අන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ දැන් බුදුහාමුදුරුවම තමයි සරියුත් හාමුදුරුවම යැව්වේ. කොහාටද පූර්වාරාමයට? බුදුහාරු දන්නව අනිවාර්යෙන් අද සාරිපුත්ත ලස්සන දේශනාවක් කරනවා කියලා. දෙවියන් නැවිලා ඒම දිවට කියනවා බුදුහාන්නේ අන්න සමචිත්ත පරියාය සූත්‍රයේ දේශනා කරනවා කවුද? සාරිපුත්ත මහරහතන් වහන්සේ පූර්වාරාමේ. ඔබ වහන්සේ වඩිනවනම් එතෙන්ට තවත් ලොකු යහපතක් වෙයි කිව්වා. අනේ භාග්‍යවතුන් වහන්සේ වැඩම කළා. දෙවියන්ගේ ආරාධනාවෙන් පූර්වාරාමයට. ඒ යන බුදුරජාණන් වහන්සේ වඩිනකොටත් අනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනාව සිද්ධ කරනවා. බුදුහාමුදුරුව සාදු සාදු සාදු සාරිපුත්ත බොහෝම අගේ සාරිපුත්ත සාරිපුත්තට මේ වගේ දේශනාවක් කරන්න සාරිපුත්තගේ මනස සාරිපුත්තගේ කය සාරිපුත්තගේ සිත කය වචනය ගැන මේ තුන්දරම සාරිපුත්ත හොඳ වෙන්න ඕනේ. ඒ නිසා මේ දේශනාව අහලා සාරිපුත්ත මම හිතනවා කෙනෙක්ගේ මිත්‍යා දෘෂ්ටි භාවය නැති වුන් නැත්තම් ඒක හරි පුදුමයි සාරිපුත්ත කිව්වා. මේ දේශනාව අහලා ඔතන හිටපු මිනිස්සුන්ගේ දෙවියන්ගේ මිත්‍යා දෘෂ්ටික භාවය අහක්කුන් නැත්තම් ඒක හරි පුදුමයි කිව්වා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටික භාවය නැති කරන්න පුළුවන් ලස්සන සූත්‍ර දේශනාවක් තමයි සමචිත්ත පරියාය සූත්‍රය කියලා කියන්නේ. එතකොට මේ දේශනාවට සමචිත්ත පරියාය ගැන එකතු වුණේ ඇයි? හැමදෙනාගේම සිත් හැමදෙනාගේම සිත් සමාන සිත් ඇත්තවුන් බවටපත් වුණා. ඒ කියන්නේ හැමදෙනාම එකම මතයකට ඒ කියන්නේ ධර්මයටම ආවා කියලා මේ කියන්නේ ඒ හැමදෙනාගේම සිත් ඒකාග්‍රතාවයටපත් වුණා කියලායි පින්නතුනේ දේශනාවේ සඳහන් වෙන්නේ. ඉතින් බොහොම ලස්සන සූත්‍ර දේශනාවක් මේ පින්නතුන් අද ඉගෙන ගත්තේ මේ ලංකාවට වැඩම කරලා සුමන සාමණේර වහන්සේ පොසොන්පුර 15ක් පොයේ දවසේ සමන්තා චක්කවාලේසු මුළු ලක්දිවට මැහෙන්න දෙවියන්ට ආරාධනා කළා බණහන්න මිනිසුන්ටත් ආරාධනා කළා දේශනා කරපු මේ සූත්‍ර දේශනාව. ඉතින් මීදු මහරහතන් වහන්සේ මේ ලංකාවට නිකන් වැඩම කළේ නෑ. තාත්තා තමයි ධර්මාශෝක මහරජුරෝ. මතකයිනේ ධර්මාශෝක මහරජුරෝ මිහිඳු මහරහතන් වහන්සේට කිව්වේ පුතේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න. හැබැයි නිකන් වඩින්න එපා. මම දෙනවා මිහිඳු මහරහතන් වහන්සේ තෑග්ගක් ඒ මොකද දුන්නු තෑග්ග. ධර්මාශෝක මහරජුරෝ මිහිඳු මහරහතන් වහන්සේ තාත්තා දුන්නා අෂ්ටවංක මාණික්කයකුයි බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුවයි. කාටද දුන්නේ? මිහිඳු මහරහතන් වහන්සේට. දීලා කියන පුතේ මිහිඳු මහරහතන් වහන්සේ මේකත් අරගෙන ලංකාවට වඩින්න. හැබැයි ලංකාවට වැඩම කරලා ඔබ වහන්සේට සිත්ගත් තැනක මේක තැන්පත් කරන්න. අෂ්ට කියලා කියන්නේ පින්නතුනේ අටට. වංක කියලා කියන්නේ නැවිලා. මේ මණික අට පැත්තකින් නැමිලා. ඒ නිසා තමයි කියන්නේ අෂ්ටවංක මාණික්කය කියලා. ඒකත් අරගෙන වැඩිම කළ වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ ඕක තන්පත් කළා පින්නතුන්ට මතකයිනේ මිහින්තලේ මිස්සක පව්වේ චෛත්‍යයක් තියෙන්නේ. ඒ තන්පත් කළා. බුදුහරංග ඌර්ණ ශ්‍රෝම ධාතුව. ඒක තන්පත් කළාට පස්සේ මිනිස්සු ගිරි බණ්ඩ පූජාවක්. ගිරි කියන්නේ පින්නතුනි කන්දට බණ්ඩ කියලා කියන්නේ කන්දක් උඩට බඩු. ඒ කියන්නේ පූජා ද්‍රව්‍ය ගොඩ ගහලා පූජා කරන එකට කියන්නේ ගිරි බණ්ඩ පූජාව කියලා. ඒක අතීතයේ තිබුණ පූජාවක්. අද සමහරු කරනවා. ඒ ගිරි බණ්ඩ පූජාව කරන්න මිහින්තලිය විශ්වකපවි චෛත්‍යයට මිනිස්සු සූදානම් වුණා. ගමින් ගමට ගිහිල්ලා ගෙදරින් ගෙදරට බඩු එකතු කළා. පූජා පූජා ද්‍රව්‍ය. බේත් ඒත් ආදී එකතු කළා. මේ අතර හිටියානේ මේ දරුවෙක් ලැබෙන අම්මා කෙනෙක්. ඒ අම්මත් බැරි බැරි ගාතේ ගිහිල්ලා බඩු එකතු කළා. හැබැයි මේ අම්මට මිහින්තලේ කන්දට ගිරිබණ්ඩ පූජාවට යන්න බෑ. දරුවත් කුසේ තියාගෙන නගින්න බෑනේ. මිනිස්සු කිව්ව ඔබතුමිය ඉන්න. අපි යන්නම් ගිරිබණ්ඩ පූජාවට මිහින්තලේ කන්දට. හැබැයි ඔබතුමියට ගෙදරට මිහින්තලේ කන්ද මිහින්තලේ ගඳ පේනවා. ඒ නිසා ඉන්න තැන ගෙදර ඉඳගෙන සාදු සාදු කියන්න අපි යන්නම් මිහින්තලේට. දැන් මේ අම්මත් බඩු එකතු කළා. ඒ වුණාට යන්න බෑ. දැන් ඉතින් මිනිස්සු විලක්කු පත්තු කරගෙන, ඒක පන්දම් පත්තු කරගෙන දැන් යනවා. මිහින්තලේ කන්දට ගිරිබන්න පූජාවට. අනේ මේ අම්මා ගෙදර ඉඳගෙනම සාදු කියාගත්තු ගමන් එහෙම්මයි. සාදු කියාගත්තු ගමන් එහෙම්මයි. ඇයි දැන් පූජාවට යන්නම වෙන හිතක් ඇත්තෙම නැහැ. බණ පොතේ කියනවා පින්නතුනේ පුළුන් රොදක් අහසට ගියාසේ මේ මෑණියන් ගියා කියනවා කොහාටද? මිහින්තලේට. මොකක් නිසාද මේ? ධර්මයත් එක්ක ඇති කරගත්තු ප්‍රීතිය නිසා මේ. ධර්මයත් එක්ක ඇති කරගත්තොත් ධර්මයත් එක්ක ඇති කරගත්තොත් ධානා මට්ටම් ලැබුවත් එහෙම යන්න පුළුවන්. එහෙමත් නෙමෙයි මේ. අභිඥා ලැබුවත් එහෙම යන්න පුළුවන්. ඒ මුකුත් නැතුව ඒ පින්කම يعني කුසල් සිත පිළිබඳවම එකඟ වූ සිතක් ඇති කරගෙන ඇයි අර පින්කමෙන් එහාට හිත ගියේ නෑනේ. ඒ හිතින් යුක්තව පුළුම් රොඩක් අහසට ගියාසේ මෑණියෝ මිහින් තලයේ කන්දට ගියා. මිනිස්සු ආව කොහොමද ආවේ? මම බන්දන්නේ කිව්වා. එතකොට හිතන්නකෝ පින්නතුනි ධර්මයත් එක්ක ඇති කරගන්න ප්‍රීතිය මොනතරම්නම් පින්නතුනි වටිනවද? ඒ නිසා දේශනාවක් අහනකොට කොයි වෙලාවෙත් හිතන්න ඕනේ මේ දේශනාව කරන්නේ මටයි. එතකොට බණ අහක යන්නේ නැහැ. අනුන්ට බල ගලපන්නේ යනකොට පින්නතුනි දේශනාව අහක යනවා. සමහරු කියන්නේ අපරාධයේ මිනිස්සෙ හිටිනම් ෂෝක් බණ ටික කියලා. එහෙම කවදාවත් කියන්න හිතන්න එපා. අනුන්ට නෙවෙයි තමන්ට කොයි වෙලාවෙත් බන ගලප ගන්න හිතන්න. ඉස්තර මිනිස්සු නිවන් දැක්ක යන්නේ නිසායි. ඔව්. ඉගෙන කොයි වෙලාවෙත් කල්පනා කළේ මේ බන කියන්නේ මට. මේ බණ කියන්නේ මට ඒ නිසා තම තමන්ම හැදුනා අනුන් හදන්න ඒ කියන්නේ අනුන්ගේ වැරදි හොයන්න කවදාවත් එහෙම උනන්දුනේ උත්සාහවන්ත උනේ නෑ පින්වත්නි එහෙනම් තමන්ට බණක් අහනවා තමන්ටයි බණ කියන්නේ කියලා හිතන්න එතකොට ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ගලප ගන්න පුළුවන්කම තියෙනවා නිසා මිහිඳු මහරහතන් වහන්සේගෙන් මේ ලංකාවට ලැබුණු ලස්සන දායාදයක් තමයි මේ සමචිත්ත පරියාය කියන සූත්‍ර දේශනාව පින්නතුනේ. ඒක හරි වටිනවා. ඒකෝට හිතන්නකො මේ වගේ ගැඹුරු දේශනාවක් එදා සිද්ධ කරන්න මේ ලක්දිව හිටපු මිනිස්සුන්ගේ නැත්නම් රජවරුන්ගේ සිත් එදා පින්නතුනේ මොනතරම්නම් බුද්ධි අවදි වෙච්ච හිත හිත බවට පරිවර්තනය වෙන්න ඕනද නේ? නැත්නම් සාමාන්‍ය සූත්‍රයක් දේශනා කරන්න තිබුණානේ. ඒ නිසා මේ සක්වල හිටපු දෙවි දේවතාවුන් පවා පින්නතුනේ සාදුකාර දුන්නු ලස්සන සූත්‍ර දේශනාවක් සමචිත්ත පරියාය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා වූ සියලුම කුසල් බලෙන් පින්වත් හැමදෙනාටම උතුම් වූ අමාමහ නිවන් සෝයම සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපි මේ ධර්මානුශාසනාවේ දායකත්වයේ භාරගෙන කටයුතු කරන්නේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ පදිංචි රූබි ඩෙනිනේ රූබි ඩෙනී මහත්මනී ඇතුළු පවුලේ පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ දෙමව්පියන් වහන්සේලා වන පියාණන් වහන්සේ EW මෙතිව් මහත්මයාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මෑණියන් වහන්සේ ඩේසි මෙතිව් මෙතිනියට පින් අනුමෝදන් කරන්න. ඒ වගේ මිය පල්ලව සපත්වන්තයේ දුණු ආදරණීය ස්වාමි පුරුෂයා ඉයන් ඩෙනී මහත්මාට පින් අනුමෝදන් කිරීම ඒ වගේම ධර්මසේන සීලනාත මහත්මාට පින් අනුමෝදන් කිරීම ඒ වගේම මිය පල්ලව සපත්මන්ත්‍රය දුණු ඒ රූබි දෙනී මහත්මණියගේ නමින් මියගේ සීලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ වගේම පුතුණුවන් වන ඕස්ට්‍රේලියාවේ පදිංචි නන්දි සීලනාග මහතා සහ ඒ දරු පවුලටත් ඒ වගේම කැලිෆෝනියාවේ පදිංචි චන්ද්‍රානි ලියනගේ මහත්මනිය හා එම දරු පවුලටත් ඒ වගේම කැලිෆෝනියාවේ පදිංචි පුතුණුවන් වන ධම්මික සීලනාග මහත්මයා සහ දරු පවුලටත් කැලිෆෝනියාවේ පදිංචි ශාමලී ගුණවර්ධන දියණිය ඇතුළු පවුලේ සීල දිනාටම උතුම් ත්‍රිවිධ රත්නිය අනන්ත ගුණ බලයෙන් අසනීපයක් ලෙඩක් දුකක් කරදරයක් නැතුව බොහෝම සුවසේ ජීවත් වන්නට අවශ්‍ය කරන සීලු ශක්තිය ධෛර්යය ඒ ඇත්තන්ට සැලසේවා නිරෝගී සම්පන්නියම ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වගේම වැඩිමහල් සහෝදරිය වන දැනට අසනීපව සිටින ජයන්ති ගුණරත්න මහත්මනියටත් ඒ වගේම රොට්නි මැතිව් මහත්මයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම ඒ වගේම අනිත් සහෝදරිය වන මානෙල් ප්‍රනාන්දු මහත්මනිය ඇතුළු පවුලේ සියලු දෙනාටමත් ගාමිණී මෙතු මහත්මයා සහ එම් පවුලේ හැම දෙනාටමත් නිරෝගිමත් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය කරන සියලු ශක්තියේ ධෛර්යයත් ඒ වගේම ධර්ම දේශනාව සිදු කළ අපටත් බෞද්ධ ආමාදජාලේ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටම ත්‍රිවිධ රත්නිය අනන්ත ගුණ බලයෙන් සියලු යහපත දිගාශ්‍රේ සම්පත්තිය සැලසේවා මේ ධර්ම ශ්‍රවණය කළා වූ පින්වත් හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසලයේ පවතිවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං සතු සතු සතු